ආයුබෝවන් සුපුරුදු සෙනෙහසින් සුපුරුදු ලෙන්ගතුකමින් සියස අපි මනුෂ්‍යත්වයේ ගරුත්වය රකින්නට ඔන්න අදත් සුපුරුදු වේලාවටම ඔබගේ නිවසට ගොඩවදිනවා ඔබ අපි කාගෙත් ප්‍රියතම වැඩසටහන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පදවිවරණ වැඩසටහනත් රැගෙන ඉතින් මේ වෙන විට ඔබ හොඳාකාරවම දන්නවා මේ වෙලාවේ අපි වෙන් කරගෙන තියෙන්නේ වටිනා දහම් සාකච්ඡා වැඩසටහනකට සහභාගී වෙන්න කියලා. අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථය පිළිබඳව තමයි අපි මේ වෙන විට ධර්ම සාකච්ඡාවේ නියැලෙන්නේ කියලා ඔබ මෙයක් වෙන විට හොඳ ආකාරවම දන්නවා සහ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ බොහෝ කාරණා ධර්ම කාරණා අපි මේ වෙන විට සාකච්ඡා කරලා අවසන් කරගෙන යමින් පවතිනවා. ඉතින් පහුගිය වැඩසටහන් තුළදීත් අපි කතා කරා මේ ජීවිතයට අවශ්‍ය කරන ධර්ම කාරණා දහමේ අඩංගු වෙන්නේ කොහොමද? ඒවා ප්‍රායෝගික භාවිතාවේදී කොයි විදිහටද අපි අපගේ ජීවිතයට එකතු කරගත යුත්තේ කියලා. ඉතින් මේ කියන මහා වැඩසටහන ඉදිරියට ගෙන යන්නේ අපේ දේශකයන් වහන්සේගෙන් අප කෙරෙහි ලැබෙන ගෞරවනීය අනුග්‍රහය නිසා. ඉතින් අදත් අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන අපගේ දේශකයන් වහන්සේ සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට වැඩම වදාරා සිටිනවා අපි උන්වහන්සේව වැඩසටහන ආරම්භයේ ප්‍රථම පාද නමස්කාර පූරකව පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ අදත් අපි ඔබ වහන්සේව ගෞරව පූරකව පාද නමස්කාරයෙන් යුක්තව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. සොපින්නතුනේ පහුගිය වැඩසටහන් කීපය තුළදීම අපේ ස්වාමීන් වහන්සේ අපිට විවිධ මාතෘකා පිළිබඳව ඉතාමත් සරල පහසු ආකාරයට ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඉදිරිපත් කරා පැහැදිලි කිරීම් ඉදිරිපත් කරා අපේ ස්වාමීන් වහන්සේ මේ ධහම අපි පුහුරුදු කරනකොට පුහුණු කරනකොට අපි හුඟක් හිතන දෙයක් තමයි මේ ශරීර අඩුපාඩු තියෙන විවිධ ආබාධ තියෙන අපි උදාහරණයේ විදිහට ගත්තොත් අඳ පුද්ගලයෝ ගොළු පුද්ගලයෝ බිහිරි පුද්ගලයෝ මේ ආදී ලෙස අපිට සමාජයේ විවිධාකාර පුද්ගල ස්වභාවයන් හමු වෙනවා. ඔවුන් ඒ ස්වභාවයට පත්වන්නේ කොයි විදිහටද කියලත් ඔබ වහන්සේ පෙර වැඩසටහන් කීපයකදීම අපිට පැහැදිලි කරලා දුන්නා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ප්‍රවිජ්ජාව ලැබනකොට පැවිදි ස්වභාවය වෙනකොටත් මේ කියන පුද්ගලයන් පැවිදි කිරීම පිළිබඳව විනේ මම හිතනවා සඳහනක් පවතිනවා. ඒ පිළිබඳවත් අපි ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන අතරේම මේ අඳ ගොළු බිහිරි මේ කියන ශරීර අවශ්‍යතා තියෙන කණ්ඩායම් වලට පින් කරන්න බැරිද අපේ ස්වාමීන් වහන්සේ? දහම් මාර්ගයේ ගමන් කරන්න බැරිද? මාර්ගඵල ඥාන අවබෝධය ලබන්නට බැරිද අපේ ස්වාමීන් අවසරයි. ඇත්තටම අද ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම අපි කාගෙත් අවධානය යොමු කරන්නට සුදුසු සරලයි වගේ පෙනුනට ටිකක් ගැඹුරු කාරණයක් ඒ මතු කළේ දැන් අදගොළු බිහිරි ආදී වශයෙන් එහෙම නැත්නම් අංග විකෘතිව උප්පත්තියෙන්ම පිහිටි කෙනෙක් නම් ඒ தත්වයට හේතුව හැටියට බුදුදහමේ දක්වන්නේ ඒ අය අහේතුක උත්පත්තිකෙන් හැටියට. එහෙම. අහේතුක උත්පත්ති කියලා කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කුසල විපාකයකින්ම පමණයි. අකුසල විපාකයකින් උපදින්නේ නැහැ. දැන් සමහරු හිතනවා ඒ අය අකුසල් කරපු නිසා තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ. එතකොට අකුසල් කරපු නිසා එහෙම ඉපදිලා නෙමෙයි කුසලයේ ඌනතාවය නිසා තමයි උත්පත්තියේ එහෙම වෙලා තියෙන්නේ. ඉපදුනාට පස්සේ ඒ අය අන්ධ වෙලා, ගොළු වෙලා, බහිර වෙලා එහෙම වෙනවා නම් ඒ වෙනත් අකුසල කර්මයක විපාකයක් හැටියට. එහෙමයි. උත්පත්තියෙන් අන්ධ, ගොළු, බහිරි, අංග විකල ආදී තත්වයටපත් වෙනවා නම් ඒක වෙනත් කර්ම විපාකයකට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් උත්පත් ශක්තිය සඳහා හේතු වෙච්ච කුසල කර්මයේ ඌනතාවයේ දුර්වලකම ඒකට හේතුවක් හැටියට අභිධර්මයේ දක්වන්නේ. එහෙම. කුසල් සිත් දෙආකාරයකින් දක්වනවා ත්‍රි හේතුක කුසල් සහ ද්වි හේතුක කුසල් කියලා. එහෙම. ත්‍රි හේතුක කුසල් කියන්නේ කුසලයේදී අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදුණු කුසලය ත්‍රි හේතුක කුසලය. අලෝභ අදෝස කියන කුසල මූලයන් දෙක පමණක් යෙදුණු කුසල් තමයි ද්වි හේතුක කුසල් වෙන්නේ. එහෙමයි. එතකොට ත්‍රි හේතුක කුසලයක් මරණාසන්න මොහොතේ සිහිපත් වුනොත් ඒතනත්තාගේ ඊළඟ උත්පත්තිය අපි හඳුන්වන්නේ ත්‍රි හේතුක උපතක් කියලා. ත්‍රි හේතුක උපතක් කියන්නේ උත්පත්ති සිතේ ප්‍රඥාව තියෙන. එතකොට ඥාන සම්ප්‍රයුක්ත ගතිය වැඩි. එහෙමයි. ප්‍රඥාව තීව්‍රයි. එතකොට ඒතනත්තාට ඒ ජීවිතය තුල නම් උත්සාහ කළොත් සසර හේතු සම්පත් වැඩිලා තියෙනවා නම් ධාන අභිඥා මාර්ගඵල උනත් ලබන්නට සුදුසුකමක් වෙනවා උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදී තිබීම. එහෙම. ඊළඟට දෙවන උත්පත්තිය තමයි ද්වි හේතුක උත්පත්තිය. ද්වි හේතුක කියලා කියන්නේ අලෝභ අදෝස කියන කුසල මූලයන් දෙක යෙදිලා තියෙනවා. අමෝහය කියන ප්‍රඥාව යෙදිලා නැහැ. එහෙම. එතකොට ඒ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙකුට සසර පාරමිතා ගුණ වැඩිලා තිබුණා වුණත් ඒ ජීවිතය තුළ ධානයක් අභිඥාවක් මාර්ගඵලයක් උපදවන්න පුළුවන්කමක් නැහැ. එහෙමයි. අර උත්පත්ති සිතේ ප්‍රඥාව නැති නිසා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්න මිනිසුන් අතර තවත් ප්‍රභේදයක් අපට හමු වෙනවා. ඒ ප්‍රභේදය තමයි අහේතුක උත්පත්තිකේ. එහෙමයි. ඒතර අහේතුක උත්පත්තියක් කියලා හඳුන්වන්නේ පෙර භවයේ එතනත්තා කරපු කුසල් වලදී ද්වි හේතුක කුසල් කරලා තිනවා. ඒ කියන්නේ අ හේතුක කුසල් කියලා වර්ගයක් නැහැ. එහෙමයි. තියෙන්නේ එක්ක ත්‍රි හේතුක කුසල් නැත්නම් ද්වි හේතුක කුසල්. ඒක හේතුක කුසල් කියලා හෙකුත් නැහැ. ඒ මොකද අභිධර්මයේ පැහැදිලි කරන අලෝභ අදෝස කියන චෛතසික දෙක අනිවාර්යෙන් කුසල් සිත්වල යෙදෙනවා. ඒවා හඳුන්වන්නේ සෝබන සාධාරණ කියලා. එතකොට සෑම කුසල් සිතක්ම අලෝභ අදෝස කියන ගුණාංග දෙකකින් යුක්ත නිසා හැම විටම කුසල් සිත් එක්ක ද්වි හේතුකයි නැත්නම් ත්‍රි හේතුකයි. එතකොට මේ අහේතුක කියලා අවස්ථාවක් එන්නේ කොහොමද? අර ද්වි හේතුක කුසලය સિદ્ધ කරගන්න අවස්ථාවේදී අලෝභ දෝෂ කියන චෛතසික දෙක කුසල මූලයන් දෙක යෙදිලා තියෙනවා. හැබැයි ඒ දෙක ඊටාම දුර්වල මට්ටමින් නම් යෙදිලා තියෙන්නේ. ඊටාම ප්‍රාථමික මට්ටමින් නම් ඒ ගුණාංග දෙක එතනට මුහු වෙලා තියෙන්නේ. ඒ සිත කුසල් සිතක් තමයි හැබැයි දුර්වලයි. එතකොට ඒ දුර්වල කුසල් සිත විපාක සිතක් හැටියට ජනිත වෙනකොට විපාක දෙනකොට අර කුසල් සිතේ තිබුණු අලෝභ අදෝස කියන ගුණාංග දෙක නැතුව තමයි අර විපාක සිත ජනිත වෙන්නේ. එතකොට මේ විපාක සිත හඳුන්වනවා හේතුක විපාක සිතක්. හැබැයි කුසල් සිත. එතකොට අන්නේ අහේතුක කුසල විපාකයන්ගෙන් උපදින අය තමයි උත්පත්තියෙන් අංග විකලව මන්ද බුද්ධිකව අද ගොළු බිහිරිය ආදී ඌනතා ඇතුව උපදින්නේ කියන බව ධර්මයේ පැහැදිලි කරන්නේ. එහෙමයි. හැබැයි ඒ අය අහේතුක උපතක් ලැබුවා වුණාට කුසල විපාකයක් නෙමෙයි විපාක දීලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට මනුෂ්‍ය ලෝකයේ තුල කුසල් කරගන්න බාධාවක් නැහැ. එහෙමයි. හැබැයි අර ඊතා ගැඹුරු ඥාන සංප්‍රයුක්ත කුසල් කරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ජීවිතේ ඒගොල්ලන්ට ගැඹුරු භාවනාවක් ආදී ප්‍රගුණ කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය විදිහේ මිනිස්සෙක් විසින් කරන බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා කරගන්න කුසලයක් එතකොට අතුපතු ගාලා පිරිසිදු කරලා කරගන්න කුසලයක් තමන් සන්තක දෙයක් අනුන්ට දන් දීලා කරගන්න කුසලයක් එබඳු කුසලයක් කරගන්න මල් ටිකක් පූජා කරලා කරන කුසලයක් පහනක් දල්වලා කරගන්න කුසලයක් එබඳු කුසලයක් මේ අඳගොළු බිහිරි අංග විකල මන්දබුද්ධික අයට කරගන්න බෑ කියලා එහෙම නියමයක් නැහැ. එහෙමයි. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට කුසල්සිත ඇති වෙන හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒක ඉතින් අනිත් හොඳට ප්‍රകൃතියෙන් ඉන්න අයටත් එහෙමනේ පුද්ගලයා 10 දෙනෙක් ගත්තොත් 10 විදිහකටනේ කර්ම සම්පාදනය කරගන්නේ. ඉතින් ඒ වගේ උස් පහත් වීමේ වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් එයාට කුසල් කරගන්න බැහැ කියලා එහෙම නියමයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට දැන් පැවිදි කිරීමේදී ඒ අය පැවිදි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි අර පසුගිය වැඩසටහනේ අරවින්ද මහත්තයාට මතක ඇති කතා කළා විනය ශික්ෂාපද පනවනකොට බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වෙලා තියෙන්නේ. එහෙම අපි එතකොට සමාජයේ නොපැහැදුනවුන්ගේ පැහැදීම ඇති වෙන්න, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම ඇති වෙන්න, විමුක්ති මඟට අනුග්‍රහය පිණිස, ඒ වගේම පහසු විහරණය පිණිස මේ වගේ කාරණා පදනම් කරගෙන තියෙනවා. එතකොට විනය ශික්ෂාපද පැනවීමේදී ඒ විනය ශික්ෂාපද කොටස් දෙකකට බෙදෙනවා පැහැදිලිව. ආදි බ්‍රහ්මචාරියක ශික්ෂාපද සහ ආබි සමාචාරික ශික්ෂාපද ආදි බ්‍රහ්මචරියක කියලා කියන්නේ නිවන් දැකීමේ ප්‍රතිපදාවට ඍජුව උදව් වෙන විනය ප්‍රඥප්තිය. ඒවා ආදි බ්‍රහ්මචරියක. ආදි සමාචාරික කියලා කියන්නේ සංස්ථාවක් හැටියට මේ සංඝ සංස්ථාව පවත්වාගෙන යාමේදී සැලකිලිමත් විය යුතු අවධානය යොමු කළ යුතු කරුණු. එහෙම. ඒව විශේෂයෙන්ම අර නොපැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම මේ භික්ෂු සංස්ථාවේ පුද්ගලයන් අතර භික්ෂුන් වහන්සේලා අතර සමගි සම්පන්න බව ඒ භික්ෂු සංස්ථාව චිරකාලයක් පැවැත්වීම ඒ සංස්ථාව තුළින් සමාජයට යම්කිසි මෙහෙවරක් කිරීම ආදී මේ කරුණුත් එක්ක බැඳී පවතී. එහෙමයි. එතකොට දැන් අර අඳගොළු බිහිරි ආදී අය පැවිදි කරන්න එපා කියලා තිබීම ප්‍රධාන වශයෙන්ම මේ සංස්ථාවට අනිත් අයගෙන් එන අපවාද අපකීර්තිය ඒවා වැළැක්වීම එක කාරණා. එහෙමයි. එතකොට අර පැහැදුණු අයගේ පැහැදීම ආරක්ෂා කරලා තැබීම තව කාරණා. එහෙම. ඊළඟට අනිත් කාරණේ තමයි එහෙම අඳගොළු බිහිරි ආදී යම්කිසි ඌනතාවයක් තියෙන කෙනෙක් පැවිදි වුණා කියලා ඒ තනත්තාට ඒ ජීවිතය තුළ ධානයක් අභිඥාවක් මාර්ගඵලයක් උපදවන්නට බෑ. එහෙමයි. එතකොට විශේෂතාවයකටපත් වෙන්න බැරි නම් ඒතනත්තා සිවුරක් දරාගෙන මේ ශාසන ප්‍රතිපදාවට ඇතුල් වීම අර්ථ ශූන්‍යයි. එහෙමයි. එතකොට විමුක්ති මඟ සම්බන්ධව හිතලා බලනකොට ඒක තමයි විශේෂ කාරණේ වෙන්නේ. එහෙමයි. එතකොට අනිත් එක තමයි ඒතනත්තා අඳ ගොළු බිහිරිය ආදී මේ ප්‍රශ්න වලින් යුක්ත නම් ඒතනත්තට අනිත් අයට භික්ෂුවක් හැටියට මේ ධම්මග කියා දීලා මඟ පෙන්වන්න තියෙන අවකාශ ගිලිහිලා යනවා. එහෙමයි. ඒත් ඔය වගේ හේතු කාරණා ගොඩාක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ බඳු අංග විකෘතීන් තියන අය පැවිදි නොකළ යුතුයි කියලා දේශනා කරන්නේ. හැබැයි යම්කිසි කෙනෙක් පැවිදි වෙලා ඉඳලා ඊට පස්සේ අන්ධ වුණොත් උන්වහන්සේ සිවුරු හරවලා යවන්න ඕන කියලා එහෙම අකෘතඥ වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. අර උත්පත්තියෙන් අංග විකෘති නම් හෝ එහෙම නැත්නම් පසුකාලීනව අංග විකෘති වුණා නම් ඒ තනත්තාට දැන් උත්පත්තියේම අංග විකෘති නම් ඒ තනත්තාට අර මූලික උත්පත්ති කුසලයේම දුබලකමක් තියෙනවා. එහෙමයි. ඒක එතකොට ධානා විඥා මාර්ගඵල ලබන්න කොහොමත් බාධකයක් කරනවා. ඉපදිලා පසුව අංග විකෘති වුණා නම් ඒත් එතනත්තා පැවිදි නොකළ යුතුයි. මොකද අර පැවිද්දෙක් හැටියට එතන කරන්නට ඕන කාර්යභාවය මනවින් ඉටු කරන්නට බැරි සහ සමාජයෙන් නොයෙකුත් අපවාද ආදිය පැමුණුනොත් මේ සංඝ සංස්ථාවේ තියෙන ගෞරවනීයත්වය කෙලසෙන්න ඒක හේතුවක් වෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේ විවිධ කාරණා පාදක කොටගෙන තමයි ඒ බඳු අය පැවිදි නොකළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි. එතකොට නමුත් ඒ අයට ගිහිව හිටියත් පැවිදිව හිටියත් සාමාන්‍ය කරන කුසල් දහම් කරගන්නට කිසිදු බාධාවක් නැහැ. එහෙමයි අපේ ස්වාමීන් අපේ සාමින්හස එතකොට දැන් යමෙකුට මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රකෘති ස්වභාවයෙන් උපාද වුණත් අපේ සාමින්හස පින් කරන්න බැරි කාල 8ක් පිළිබඳව සඳහනක් තියෙනවා මේ ධර්මයේ. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා අපේ සාමින්හස. ඔව් ඇත්තටම පින් කරන්නට බැරි අවස්ථා හැටියට අපිට දක්වනවා නම් ධර්මානුකූලව බලනකොට හඳුනා ගන්නට වෙන්නේ අසඤ්ඤතලය. අසඤ්ඤතලය කියලා කියන්නේ සිත නිෂ්ක්‍රීය අවස්ථාව. එහෙම. ඒ කියන්නේ දැන් සිත වැඩ කරන්නේ සංඥා සහ වේදනා කියන කාරණා දෙක මතනේ. එතකොට එහි සංඥාව නිෂ්ක්‍රීයයි. ඒ නිසා තමයි අසඤ්ඤතලය කියලා කියන්නේ. එතකොට සිත ක්‍රියා විරහිත ස්වභාවයෙන් පවතී. ඉතින් ඒක ඒ ධානය වඩලා යම් යම් අබුද්ධෝත්පාද කාලවල ඒ අය කල්පනා කරනවා මේ සිත නිසා තමයි මේ සියලුම පීඩා තියෙන්නේ. ඒ සිත තියෙනකොට මේවා දැනෙන්නේ. සිත නැත්තම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සිත ඇතිවීම අහෝසි කරන්න පුළුවන්. එතකොට මේ සසර ගමන නිම වෙනවා කියන නිවන පිළිබඳ පැහැදිලි අදහසක් ඒ අයට අබුද්ධෝත්පාද කාලවල නැති නිසා ඒ අය කල්පනා කරනවා මේ සිත නැති කරගත්තොත් ප්‍රශ්නේ ඉවරයි. ඒ නිසා චතුර්ථ ධානය දක්වා ධාන ප්‍රගුණ කරලා ඊට පස්සේ දී චිත්තං කියන අදහසින් මේ සිතට නිඳා වේවා කියලා සිත ප්‍රතික්ෂේප කරන්න බලෙන් යම්කිසි මානසික බලපෑමක් ඇති කරනවා. එතකොට ධානසිතත් එක්කලා ඒ කාර්ය කරන නිසා අර ධානයට අදාළ බ්‍රහ්මතලයක උත්පත්තිය ලැබෙනවා. සිත ප්‍රතික්ෂේප කරන්න නිසා සිත නිෂ්ක්‍රීය. එතකොට ඒ බඳු ආත්ම භාවයක් තමයි අසඤ්ඤතලය කියන්නේ. ඉතින් අසඤ්ඤතලයේ සිත ක්‍රියාත්මක නොවන නිසා ඒ ආත්ම භාවයේ කුසල් කරගන්නට අවකාශයක් නැහැ. අනිත් ආත්ම භාවවල අඩු වැඩි ප්‍රමාණයට යම් යම් කුසල් කරගන්නට බාධාවක් නැහැ. එහෙමයි. දැන් ওই කාරණේ මහානායක හඳුරෝ ධර්ම විනිශ්චය 76 වෙනි ප්‍රශ්නේ හැටියට සාකච්ඡා කරනවා. පින් නොකළ හැකි කල් අටක් ඇත්තේද මෙයද නොකල් අටකි පින්කම් කළ නොහැකි යන ලෝයඩ සංගරා කියමන නිසා නගන ප්‍රශ්නයකි පින් නොකළ හැකි කල් අටක් බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර නැත අංගුත්තර නිකාය අෂ්ටක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ තෘතීය වර්ගයේහි අක්ෂණ සූත්‍රයේහි අට්ටිමේ භික්කවේ අක් අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය යයි බ්‍රහ්මචර්ය වාසයට නොකල් අටක් ඇති බව වදාරා තිබේ. එහි බ්‍රහ්මචර්ය වාසය යනුවෙන් දැක්වෙන්නේ ඒ જાතියේදීම මාර්ගඵල ලැබීම සඳහා සීල සමාධි ප්‍රඥාවන් වැඩිමය. ඒ සූත්‍රයෙහි නොකල් අට සැටියට වදාරා තිබෙන්නේ නරකයේ උපන් කාලය, තිරිසන්ව උපන් කාලය, പ്രേතව උපන් කාලය එක්තරා දේවනිකායක උපන් කාලය, ප්‍රත්‍යන්ත දේශයෙහි උපන් කාලය, මිත්‍යා දෘෂ්ටික වී ඉන්නා කාලය, හොඳ නරක තේරුම් ගැනීමට නොසමත් මෝඩයෙකුව ඉන්නා කාලය, බුදුවරුන් ලෝ පහළ වී නැති කාලය. යන මේ කාල 8ය. බ්‍රහ්මචර්ය වාසයට නොකල් සැටියට වදාරා ඇති මේ 8 පසු කාලයේ සැපයුණු පොත්වල පින් නොකල හැකි කල් 8 වශයෙන් දක්වා තිබේ. Brahmacharya වාසයත් පින් කිරීමක්ම බැවින් මේ අටට පින් නොකළ හැකි කල් අටයයිද කිය හැකිය. එහෙත් එසේ කීමෙන් තරමක් අවුල් වේ. ප්‍රශ්නේ ඇතිවන්නේ ඒ නිසාය. පින් කළ නොහැක් නොහෙන තැන් සැටියට කියන මේ ස්ථාන අටෙන් සම්පූර්ණයෙන්ම පින් කළ නොහැකි තැන වන්නේ අසඤ්ඤ භවය පමණි. එතකොට දැන් මෙතන අවස්ථා 8ක් තියෙනවා. එතකොට ඒ 8 දක්වන්නේ පින්කම් කරන්නට බැරි අවස්ථා හැටියට නෙවෙයි බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරලා නිවන් අවබෝධ කරන්නට බැරි ස්ථාන 8ක් හැටියට. එහෙමයි. ඉතින් මහානායකහරු කියන්නේ බ්‍රහ්මචර්ය වාසය කියන්නේ කුසලයක් නිසා. ඒතර කුසල් කරන්න බැරි ස්ථාන 8ක් කියලා කීම සම්පූර්ණ වැරදි කියන්න බෑ. හැබැයි එහෙම කිව්වහම වෙනින් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ තැන්වල පින් කරන්න බැරිද කියලා. ඉතින් එතකොට පින් කරන්න බැරි තනක් හැටියට සම්පූර්ණයෙන් කියන්න වෙන්නේ අසඤ්ඤ තලයේ විතරයි. අනික් තැන්වල පින් කරන්න බාධාවක් නැහැ. හැබැයි ඒ ඒ ප්‍රමාණයෙන් ඒ තැන්වල තියෙන අවකාශය අඩු වැඩි වෙනවා. එහෙමයි. එතෙන්දි මහානායක හඳුරු පැහැදිලි කරනවා. 이르දිමත් රහතන් වහන්සේලා නරකයට ගොස් 이르දි බලයෙන් එහි ගිනි නිවා නිර්සතුන්ට දහම් දෙසති. එබඳු අවස්ථාවලදී නිර්සතුන්ටද පින් ඇතිවේ. ඒතර නිරය කියලා කියන්නේ මොනම කුසලයක්වත් කරගන්න අවස්ථාවක් නැති තැන. එහෙමයි. හැබැයි එහෙම තැන් වලටත් ඉර්ධිමත් රහතන් වහන්සේලා ගිහිල්ලා එහි ගින්න යටපත් කරලා අර මිනිස්සුන්ගේ පීඩාව සංසිඳවලා ඒ අයට යම් දහම් කරුණු දේශනා කරන අවස්ථා තියෙනවා. ඒ බඳු අවස්ථාවල නිරේ ඉපදිලා ඉන්න නිරසතුන්ට පවා කුසල් සිත් ඇති කරගන්නට අවස්ථා සැලසෙනවා සාංශාරික හුරුවත් එක්ක. එහෙමයි. ඉතින් ඒ නිසා නිරය පවා කුසල් කරන්න බැරි තැනක් හැටියට සර්ව සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතන සමස්තයක් හැටියට කුසලයක් කරගන්න අවස්ථාවක් නැහැ. හැබැයි විශේෂ අවස්ථාවල ඒ අයටත් කුසල් සිත් ජනිත කරන්න බාධාවක් නැහැ. එහෙමයි. සමහර තිරිසන් සතුන් පින් සිදු කරගන්නා බව නොඑක් බෞද්ධ කතාවල සඳහන් වී ඇත්තේ. പ്രേතයෝද සමහර විට දහම් ඇසීම් ආදිය කොට පින් සිදු කර ගනිති. ඔව්හු ඔවුන් උදෙසා කරන පින් අනුමෝදන් වීම වශයෙන් බොහෝ පින් ලබති. ප්‍රත්‍යන්ත දේශවල උපන්නෝද මාපිය උපස්ථානාදී පින්කම් කරති. මිත්‍යා දෘෂ්ටිකයෝ සමහරට පරෝපකාරාදී කෙරෙති. ඒවායින් ඔවුන්ටද පින් සිදුවේ. ජාත්‍යන්දා අන්‍යාදීහුද සමහර විට පින් කෙරෙති. බුදුවරුන් ලෝ පහළ වෙන්නේ නැති කාලවලදී මිනිස්සු දාන ආදී පින්කම් කෙරෙති. සමහර ධාන වඩා බ්‍රහ්ම ලෝකවල උපදිති. එතකොට මේ විදිහට මහානායක හඳුරු පැහැදිලි කරනවා දැන් මේ නොකල් අටක් කියලා දක්වලා තියෙන්නේ බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්ය වාසය කියන්නේ මේ ශාසනික ප්‍රතිපදාව තුළ නිවන් දකින්නට අවස්ථාවක් නැහැ මේ ස්ථාන 8ේදී. එහෙම. මොනවද ස්ථාන 8? නරකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසඤ්ඤතලය, ප්‍රත්‍යන්ත දේශය, මිත්‍යා දෘෂ්ටික ඉපදුණු කාලේ ඊළඟට හොඳ නරක තේරුම් ගන්නට බැරි තරම් අඥානව ඉපදීම ඊළඟට බුදුවරුන් ලෝ පහළ වෙන්නේ නැති කාලේ. එහෙමයි. එහෙනම් බුදුවරු ලෝ පහළ වෙලා නැති කාලවල කිසි කෙනෙක් කිසි කුසලයක් කරන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඒ කාලේ ධානාභිඥාපාව උපදවා ගන්න ඉන්නවනේ. එහෙමයි. අර ඒ කාලවල නිවන් අවබෝධය සඳහා මේ Brahmacharya වාසයක් ඇත්තේ නැහැ. එහෙමයි. ඒ නිසා මෙතන මේ නොකල්ලට හැටියට දක්වන්නේ ಗುಣධම් වඩලා නිවන් දකින්නට අවස්ථාව නැති කාල ගැන පමණයි පින් කරන්නට බැරි කාල කියලා ඒවා ගත නොහැකි කියන බව තමයි මහානායකහන මෙතනදී පැහැදිලි කරන්නේ. එහෙනම් පින් කරන්නට නොහැකි කියලා ගත්තොත් මේකෙන් එක කරුණක් විතරයි નિවරදි වෙන්නේ. ඒ කියන්නේ අසඤ්ඤ තලයේ පමණයි. එහෙම පින්කම් කරන්න බැරි තැනක් හැටියට දක්වන්න පුළුවන්. එහෙම අපේ ස්වාමීන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ පින්කම් කරන්න බැරි ස්වභාවය පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් අපිට ඒ පිළිබඳව වටිනා පැහැදිලි කිරීමක් දුන්නා. මද විරාමයක් ගන්න අපි ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙනවා ඉක්මනින් නැවතත් වැඩසටහනට සහභාගී වෙමු. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමග සම්බන්ධ වෙනවා අපේ ස්වාමින් වහන්සේ අපිට මේ වෙනකොට දේශනා කරා මේ පහුගිය මාතෘකාව තුළදී මේ අසඤ්ඤ තලය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ එහි සිත නැහැ කියන කාරණාව ඔබ වහන්සේ අපිට ඉදිරිපත් කරා. දැන් අපේ ස්වාමින්වහන්සේ යම් කිසි විදිහකට ජීවියෙක් වෙනවා නම් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 එකතු වෙවි යුතුයි අපේ ස්වාමින්වහන්සේ. එතකොට මේ 31 තලයේ උපදින ජීවීන්ගේ මේ අසඤ්ඤ තලයේ උපදින්නේ ජීවීන් නෙමෙයිද අපේ ස්වාමින්වහන්සේ කියනකොට ඒ විදිහට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ සිත නැහැ කියන එකේ මොකද්ද අපේ ස්වාමින්වහන්සේ ඇත්තටම දැන් ලෝකය පිළිබඳව අපි දේවල් තීරණය කරන්නේ අපි අපගේ වැටහීමේ හැටියටනේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක විශ්ය කියලා කියන්නේ අචින්තනීය විෂයක්. ඒ කියන්නේ ඒක මෙහෙමයි මෙහෙමයි කියලා හිතලා කල්පනා කරලා විතරක් එහි සමස්තය අපට වටහා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් මේ බඳු තැන්වලදී බුදුවරුන්ගේ දේශනා පිළිබඳ යම් විශ්වාසයක් ඇති කරගෙන ඒ ඔස්සේ සිතලා කල්පනා කරලා තමයි අපට තේරුම් ගන්නට වෙන්නේ. එතෙන්දී අපට සද්ධාව අවශ්‍ය වෙන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයා එහෙම නෙමෙයි අර Taman දන්නා දේ මත සියල්ල මනින්නට යනවා. අපි අර පෙර දිනක සාකච්ඡාවේදී අර කතා කළේ අර 50ට ගණින කෙනා ගැන. එහෙමයි. එතකොට ඔහු දන්නේ 50ට නම් ගණින්න සියලුම 50ට යනකම් ගණනලා ඉතුරු ඒවා ඔක්කොම 50 ගොඩට තමයි දාන්නේ. ඒතර ලෝකේ 50ට වඩා ආයෙ එතනින් එහාට එකක් නැහැ. මොකද ඔහු දන්නේ ඉච්චර නිසා. ඉතින් අන්න ඒ වගේ අපේ දැනුම යම් ප්‍රමාණයකටද අපි හිතනවා ලෝකේ පමණයි කියලා. ඉතින් අපිට ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ මේ නාම රූප ධර්ම දෙකකින් යුක්ත එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම සහිත සත්වෝ නම් අපි හිතනවා එහෙම තමයි හැමතැනම කියලා. හැබැයි ඊට වඩා වෙනස් විදිහට ලෝකයේ එක් එක් ස්වභාවයන් පිහිටන්නට පුළුවන්. ඒවා විශේෂ අවස්ථා හැටියට. එහෙමයි. ඒතකොට එහෙම තැනක් තමයි අසඤ්ඤතලයයි කියලා කියන්නේ. ඒතකොට මේ අසඤ්ඤතලයේදී සිද්ධ වෙන්නේ ඇත්තටම දැන් අපි මුලදි සිහිපත් කළා ඒක අහම්බෙන් සිද්ධ වෙන අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට ස්පර්ශ කළ හැකි අවස්ථාවකුත් නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සාමාන්‍ය ලෝකයා නිරන්තරයෙන් කෙඳිරි ගෑමක ඉන්න පුළුවන් අයියෝ මේ මොන දුකක්ද මොන පීඩාවක්ද මේ මේ දුක නැති වෙනවා නම් හොඳයි ඉක්මනට මැරෙනවා නම් හොඳයි ආය උපදින්න නැත්නම් හොඳයි මේ සිත නැති නැතිව උපදිනවා නම් හොඳයි. ඔහොම එක එක જાති ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනා කරපමණින් ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. එහෙමයි. මොකද මේ ප්‍රාර්ථනා ඉටු වෙන්නට සුදුසු සාධකයක් තියෙනවා. දැන් අර අසඤ්ඤතලයේ උපදින්නේ සිත නිෂ්ක්‍රීය වෙන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ නෙමෙයි චතුර්ථ ධානය දක්වා මනස ප්‍රගුණ කරපුවා. චතුර්ථ ධානය කියලා කියන්නේ චිත්තේකාග්‍රතාවය සමාධිය කුසල් අරමුණක චිත්ත සමාධිය මූලික වශයෙන් පුහුණු කරන්න ඕනේ. එහෙම පුහුණු කරලා ඊට පස්සේ ඒ චිත්ත ඒකාග්‍රතාවය එහෙවත් සමාධිය දියුණු වුණාට පස්සේ ඒ ඇයට පුළුවන් වෙනවා විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ ගුණාංග වලින් යුක්තව සිත පවත්වන්න. එහෙම. විතක්ක කියලා කියන්නේ කුසල් අරමුණට නැවත නැවත සිත යොමු වෙනවා. විචාර කියන්නේ කුසල් සිතේම සිත හැසිරෙනවා. පීති කියලා කියන්නේ කුසල් අරමුණෙහිම හිතේ ප්‍රීතියක් උපදිනවා. ඊළඟට සුඛ කියලා කියන්නේ කුසල් අරමුණේම කායික මානසික සැපයක් ගොඩනැගෙනවා. ඒකාග්‍රතාව කියලා කියන්නේ කුසල් අරමුණෙහිම සිත පවතිනවා වෙනත් බැහැරට යන්නේ නැතුව. එහෙමයි. එතකොට ඔය කියන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග වලින් යුක්ත වුනහම ඒ අවස්ථාව හඳුන්වනවා ප්‍රථම ධානය. ඊට පස්සේ ප්‍රථම ධානය කියන එක එතනත්තා නැවත නැවත පුහුණු කරන්න ඕන අදිඨාන උත්ථාන ආවජ්ජන සමාපජ්ජන පච්චවෙක්කන කියන ක්‍රම පහට. එතකොට අදිඨාන කියලා කියන්නේ මෙච්චර කාලයක් මම මේ ධානය තුල සමවැදිලා ඉන්නවා. මම පැය භාගයක් මේ ධානයේ ඉන්නවා. මම පැයක් මේ ධානයේ ඉන්නවා. එතකොට පැය භාගයක් හෝ පැයක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කළාම ඒ තනත්තාගේ මනස වෙනස් තත්වයකටපත් නොවි අර කුසල් අරමුණෙහිම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකකදා කියන මේ ගුණාංග වලින් යුක්තව නැවත නැවත සිත නිරුද්ධ වෙවි යලි යලි හට ගන්නකොට අර ගුණාංග වලින් යුක්තවම පවත්වා ගන්නට සමත් වෙන්නට. ඒ සමත් වෙන මට්ටමට ඔහුගේ මනස පුහුණු කරන්න. ඉතින් ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සමහරට සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් වෙහෙසෙන්නට වෙනවා. ඉතින් එහෙම කරලා කරන්න පුළුවන් වෙන්නේ සාංශාරික හුරුවක් තියෙන කෙනෙකුටයි. එහෙම නැත්නම් ආත්ම ගණනාවක් යන්නට පුළුවන් කෙනෙකුට ධානා මට්ටමකට මනස සකස් කරගන්න. එතකොට දැන් එහෙම පුහුණු කළාට ඒ අදිඨාන ඊට පස්සේ උත්ථාන මේ පමණ වේලාවක් මම ධානයේ සමවැදලා මෙන්න මේ වෙලාවට හරියට මේකෙන් නැගී සිටිනවා. එතකොට ඒක තව බොහෝ කාලයක් පුහුණු කරන්න. ඊළඟට ආවර්ජන ඒ ධානාංග පිළිබඳව නැවත නැවත ආවර්ජනා කිරීම සමාපජ්ජන එයටම සමවැදී සිටීම ඊට පස්සේ පච්චවේක්කන ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම එතකොට මේ ක්‍රම පහට ඒ ධානය ප්‍රගුණ කළාට පස්සේ ඒ ධානය වශීභාවයටපත් උනායි කියලා කියන. එතකොට ඔහුට ඕන ඕන හැටියට අර ධානසිත හසුරවන්න පුළුවන්. එහෙම. ඒ මට්ටමට පුහුණු වුණාට පස්සේ තමයි ඔහු ද්විතීය ධානය සඳහා ඊළඟට වෑයම් කරන්නේ. ඒ ද්විතීයි ධානයේදී අර විතක්ක ਵਿਚාර කියන මූලික ගුණාංග දෙක නැතුව ඔහුට අරමුණෙහි පිහිටා සිටින්නට පුළුවන් වෙනවා. දැන් විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අරමුණට නැවත නැවත යොමු වීම සහ අරමුණේ හැසිරීම. ඒතර ඔහුගේ සිත බලවත්සේ ඒ අරමුණට පුහුණු වුණාම ඒ අරමුණෙහි ඒකාග්‍රතාවය වැඩි වෙනකොට අර නැවත නැවත අරමුණට යොමු කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එතකොට ඒ අරමුණෙහිම පිහිටා සිටිනවා. එතකොට එතනත්තා ඒ ද්විතීය ධානාංගවලින් යුක්ත වෙනවා. ඒ ද්විතීය ධානාංගවලින් යුක්ත වුනහම ඒකත් අර විදිහට අදිඨාන, උට්ටාන, ආවජන, සමාපජන, පච්චවෙක්කන කියලා පුහුණු කරන්න. පුහුණු කරගෙන ඒ ද්විතීය ධානයේ වශීභාවයටපත් කරනවා. ඊට පස්සේ හො තෘතීය ධානයේ පුහුණු කරනවා. එතකොට එතනදී පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග වලට විතරක් සීමා වෙනවා. ඊට ඒකත් අර විදිහට වශී කරගෙන ඊට චතුර්ථ ධානයට යන්න ඕනේ. එතනදී සුඛ ඒකග්ගතා කියන උපේක්ඛා ඒකග්ගතා කියන තැනට යනවා. එතකොට මෙන්න මේ විදිහට එතකොට ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා, ද්විතීය ධානයේදී පීති සුඛ ඒකග්ගතා, තෘතීය ධානයේදී සුඛ ඒකග්ගතා, චතුර්ථ ධානයේදී උපේක්ඛා ඒකග්ගතා. එතකොට සැප දුක් කියන කිසිවකින් මනස සැලෙන්නේ නැති හොඳ නරක කියන කිසි දෙයකින් මනස සැලෙන්නේ නැති ඒකාග්‍රතාවය සහ දැඩි උපේක්ෂාව පමණක් පවත්වා ගන්නට ඕන තරම් වෙලාවක්. එහෙම පුළුවන් මට්ටමට ඒතරත්තාගේ සිත පුහුණු කරන්න. අන්න එහෙම පුහුණු කරන ලද සිතකින් තමයි මේ සිත අහෝසි වෙන්න කියන අදිෂ්ඨානය කරන්නේ. ඉතින් එබඳු මට්ටමට සිත පුහුණු කරලා චිත්ත අදිෂ්ඨානයක් කළාම ඒ අදිෂ්ඨානයට අනුව තමයි අර ලෝකයේ තුල රූපය හටගන්න. උත්පත්ති වශයෙන්. රූපය හටගත්තට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික ක්‍රියාත්මක වෙන්නේ චිත්ත අධිෂ්ඨානයත් එක්කලා ඒ ටික නිෂ්ක්‍රියයි. එහෙමයි. එතකොට නිකම්ම රූප කොටාශයක් විතරක් හිතෙනවා දැන්. ඇත්තටම ඒක උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ගල් කැටයක් එහෙම නැත්නම් දැන් මේ මේ පොතක් මෙතන තිබ්බහම තියෙන්නේ එතකොට ඒකේ වේදනා සංඥා සංඛාර විඥාන නැහැනේ. එතකොට රූප කොටාසයක් එහෙමම තියෙනවනේ. දි รา පත් වෙලා යනකම්. අන්න ඒ වගේ. ඒ වගේ කියලා කිව්වම 100%ක් ඊට සමාන නැහැ. මොකද මේ බ්‍රහ්මතලවල අසඤ්ඤතලය කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයක් ඒවැ මේ අපිට අතට අල්ලන්න පුළුවන් විදිහේ ඕලාරික තලු රූප කලාප නැහැ. ඊටාම සූක්ෂම රූප කොටාසයක් තියෙනවා. අර වගේ මනස දියුණු කරපු උතුමන් වහන්සේලාට පමණක් ඒක දකින්නට පුළුවන්. හැබැයි එතන සිතට අදාළ කිසිම ගති ලක්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. එතකොට ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු තියෙන තාක්කල් අර රූප කොටාසේ පමණක් එහි තියෙනවා. හැබැයි මේ ඉන්නේ සසර ගමනේ සැරිසරන්නා වූ සත්වයක් සම්බන්ධ එක් අවස්ථාවක්. ඉතින් ඒක හරිය සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නවත් පහසු නැහැ. ඊට පස්සේ එහෙම තිබිලා තිබිලා ඒ බ්‍රහ්ම ලෝකයට අදාළ ආයු කාලය කියන්නේ අර තනත්තාගේ ධානය පුරුදු කරපු එහි ශක්තිය යම් කලක අවසාන වෙනවා නම් ඒ අවසාන වෙනකොට ඔහුගේ අර අදිෂ්ඨාන ශක්තියත් නිමයි. ඒ නිම වෙනකොට යලිත් වතාවක් ඔහු ඒ ධානය පුහුණු කරන තැන දක්වා මනස ප්‍රගුණ කරලා තිබුණ යම් ආකාරයකටද ඒ ස්වභාවය මත යලි මනස සක්‍රිය වෙන පටන් ගන්නවා. එහෙම. පටන් ගත්තාම ඔහු එතෙන් පටන් නැවත සසරට ගමනට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර අවස්ථාව මේ සසර ගමනේ එක්තරා නිද්‍රෝපගත අවස්ථාවක් වගේ තැනක් විතරයි. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය බ්‍රහ්ම පාරිසජ්ජයේ බ්‍රහ්ම පුරෝහිතේ ඔය වගේ අපි රූපතල බ්‍රහ්ම ලෝක සහ දැන් අවීහා තප්පසු දස්ස සුදස්සි අරූපතල බ්‍රහ්ම ලෝක මහා බ්‍රහ්ම ඔය තියෙනවනේ අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒව සංඥානා සංඥා ඒ වගේ දේවල් වල යනකම් තියෙනවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ රූපය නැහැ හෝ රූපේ පවතිනවා හෝ කියන එක නෙවෙයි. රූපේ දැන් මේ අසඤ්ඤතලය කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට අදාළ ලෝකයක්. එහෙමයි. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක නිසා එහි රූපය පවතිනවා. එතකොට ඒ බ්‍රහ්ම ලෝකයකට යෝග්‍ය ප්‍රමාණයට රූපය පවතිනවා. එහෙමයි. රූපාවචර කියලා කියන්නේ එතන රූපය තියෙන නිසානේ. එහෙමයි. එතකොට එතන රූපය කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙ, තිරිසන් ලෝකෙ රූපය වගේත් නෙමෙයි දෙවියන්ට තියෙන ඊට වඩා සූක්ෂම රූපයක්නේ. ඊටත් වඩා සූක්ෂමයි බ්‍රහ්මයින්ගේ රූපය. එහෙමයි. නමුත් රූපේ නැතුව නෙවෙයි නේද? නැහැ කියලා කියන්න බෑ. එතන යම්කිසි සූක්ෂම රූප කොටාශයක් තියෙනවා. එහෙමයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අභිධර්මයේ දක්වන්නේ වායුව කියන්නේ රූපයක්නේ. එතකොට දැන් මේ වායුව මේ අවකාශයේ තිබුණා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි ඒකේ වේගය වැඩි වුණාම අපිට ස්පර්ශ වෙනවා. ඊළඟට ගන්ධය කියන එක අපිට පේන්නේ නැහැ නේද? හැබැයි ගන්ධය කියන එක නාසයට දැනෙනවා. ඒක රූපයක්. ඉතින් අන්න ඒ විදිහේ සූක්ෂම රූප එහි ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආදියත් සූක්ෂම විදිහට එහි ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඉතින් නමුත් අර අදිෂ්ඨාන බලයත් එක්කලා සිත නිෂ්ක්‍රීයව පවතින. ඉතින් ඒවා සාමාන්‍ය පුද්ගලයන් විසින් තේරුම් ගන්නට පහසු නැහැ. අභිධර්මයේ පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙන විශේෂයෙන්ම ධාන සහ ඒ ධානසිත ඇතිවීම ඒවාෙහි බලය ඒවාෙහි ආයු කාලය මේවා පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නකොට තමයි මෙහෙම தත්වයන් තිබිය හැකි කියලා අනුමාන වශයෙන්වත් අපිට හිතන්න පුළුවන්. එහෙම අපේ ස්වාමින්වහන්සේ. අපේ ස්වාමින්වහන්සේ අවසරයි. එතකොට මේ සිත නැතුව සත්වයන් උපදිනවා කියලා අපි කියනකොට දැන් ඇත්තටම සිත නැහැ නෙමෙයි. එතන සිත පවතිනවා සිත කියන කාරණාව ඊටමත් යටපත් වෙලා. නෑ ඇත්තටම දැන් සිත නැහැ කියන තැන එතන සිත නැහැ. එහෙමයි. ඒ කියන්නේ යටපත් වෙලා හෝ තියෙනවා නම් එතන සිත තියෙනවනේ. එහෙමයි. එතකොට එතන සිත ක්‍රියාත්මක වෙන්න අදාළ සාධක ටික නැහැ. එහෙමයි. අවසරයි. එතකොට එහෙම සිතක් නැති කයක් පමණක් තියෙන සත්වයේ මරණයෙන් මතුව නැවත උපදින්නේ කොහොමද අපේ සාමනාස කෙනෙකුට මේ ගැටලුව වෙන්න පුළුවන්. නැවත උපදින්නේ අර ඔහුගේ අදිෂ්ඨාන ශක්තිය නිමා වෙනකොට ඒ ධානය උපදවා ගන්නට මුලින් ඔහු යම් කුසල කුසල කර්ම වේගයක් ගොඩනගාගෙන ආවනේ ඒ කුසල කුසල කර්මයන්ට අනුරූපව නැවත චිත්තයක් පහළ වෙනවා ප්‍රතිසන්දේශිත. එතකොට අතන රූප කොටාසය නිරුද්ධ වෙනවා ආයස අවසන් වෙනකොට ඊළඟ භවයේ උත්පත්තිමය වශයෙන් ප්‍රතිසන්දේශිතක් දැනෙනවා. එහෙමයි. එතකොට ඊළ ඒ ප්‍රතිසන්දේශිත ජනිත වෙනකොට ඔහු අරු අසඤ්ඤතලයේ නෙවෙයි එතකොට වෙනත් දිව්‍ය තලයක හෝ මනුස්ස ලෝකයක හෝ කවර හෝ තැනක හෝ ජනිත වෙන්න පුළුවන්. පුළුවන්. එහෙම අපේ ස්වාමීන්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ යම් කිසි විදිහකට දීර්ඝ දැන් දැන් අසඤ්ඤ තලය කියන්නේ තා දීර්ඝ ආයුෂ තියෙන කාලයක්නේ. කෙනෙකුට හිතුනොත් අපි හිතෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලයක් හිත නිෂ්ක්‍රීය වෙලා තිබීමත් නිර්වාණ මාර්ගයක් වගේද? නිවන් දැකීමක් වගේද? දැන් අය ඇත්තටම ඔව් ඇත්තටම දැන් ඔය අබුද්ධෝත්පාද කාලවල ඔය වගේ දෘෂ්ටීන් ඇතුව තමයි ඔය වගේ තැන්වලට යන්නේ. එහෙමයි මොකද දැන් බුදුවරයෙක් පහළ වුණාමනේ මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන නාම රූප ධර්ම ටිකක් පමණයි එතකොට ඒ නාම රූප ධර්මත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා නිරුද්ධ වෙනවා ඒ නිසා අපට අවශ්‍ය නම් මේක නිරුද්ධ කරන්න පුළුවන් ਸਰව සම්පූර්ණයෙන් කියන මේ නිවන පිළිබඳ ගැඹුරු යථාර්ථය බුදුවරු තමයි ලෝකෙට හෙළි කරලා. එහෙමයි. ඒ බුදුවරයෙක් නැති කාලෙක අර අනිත් අයට දැන් මේ සාංශාරික දුක පීඩාව මේවා දැනෙනවා යම් ප්‍රමාණයක්. එතකොට ඒගොල්ලන්ට ඕන වෙනවා මේ පීඩාවන්ගෙන් නිදහස් වෙන්න. මේ පීඩාවන්ගෙන් ਸਰව සම්පූර්ණයෙන් නිදහස් වෙන ක්‍රමයක් දන්නේ නැහැ. අර తాවකාලිකව යන්තම් තලාගෙන යට කරගෙන තියාගන්න ක්‍රම තමයි එතකොට පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම එක ක්‍රමයක් තමයි අසඤ්ඤතලයේ උත්පත්තිය කියන්නේ. එහෙමයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට ඊටමත් ඒක සරලව තේරුම් කරලා දුන්නා. සිත නැතුව කය පවතිනවා. දැන් ඔබ වහන්සේ මේ පොත උදාහරණයක් විදිහට මේක අපිට ඉදිරිපත් කරා. දැන් අපේ සමාජයේ කතාවක් තියෙනවානේ මේ වෘක්ෂලතා කියන්නේ සත්වයෝ කියලා පණක් තියෙනවා කියලා. එතකොට මේ වෘක්ෂලතා කියන්නේ සත්වයෝද අපේ ස්වාමීන් <laughs> බුදුදහමේ එහෙම කියන්නේ වෘක්ෂලතා කියන්නේ යම්කිසි ජීව කොටාශයක් ප්‍රාණයක් තියනවාය කියලා ජෛන ආගමේ වගේ එහෙම අදහසක් තියෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ අර තනකොළ පවා පා ගන්න හොඳ නැහැ. ඇල් වතුර බොන්න හොඳ නැහැ. ওই විදිහේ ආකල්පවල ඉන්නේ. ඒ නිසා අර යනකොටත් පාර අතුගග තමයි ඉස්සරහට යන්නේ. එහෙමයි. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කාරණයක් දේශනා කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අර දැන් ජලයේ පවා ඊතා කුඩා සුත්‍ර ජීවීන් ඉන්න පුළුවන් කියන එක ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙමයි. නමුත් තථාගතයන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ අපට ගෝචර වෙන ප්‍රමාණය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගෝවිතංකරේම ධාර්මික ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ධාර්මික ජීවනෝපායක්. එතකොට දැන් යම් කිසි කෙනෙක් උදැල්ල අරගෙන කුඹරට ගිහිල්ලා දැන් මම මේ උදළු පාරක් ගහන ගහන ගානේ මේ පණුව කැපෙනවනේ කියලා කල්පනා කරන්න ගියොත් එහෙම ඒ මනසට කවදාවත් කුඹුරු කොටලා ජීවත් වෙන්න වෙන්නේ නැහනේ. එහෙමයි. එතකොට ගිහියෙක් හැටියට එහෙම හිතලා කටයුතු කරන්න බෑ. එතකොට ඔහුට ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් අර ප්‍රාණඝාතයෙන් වළකින්නට සිද්ධ වෙනවා. එහෙමයි අවසර අපේසනේ. දැන් එහෙම හිතුවොත් දැන් මේ වාතයේ ඉන්නවා අපිට නොපෙනෙන ශුද්ධ ජීවි. අපි ආස්වාසේ ප්‍රාස්වාසේ කරන වාරය අපාසා එතකොට අපිට එහෙනම් ඒක කරගන්නත් බැරි වෙනවා. කරගන්නත් බැරි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් එහෙම අගතියට ගිය අවස්ථා තියෙනවා. එහෙමයි. දැන් ඇතම් භික්ෂුන් වහන්සේලා එක හාමුදුරු නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේ කංකාරේවත කියලා. උන්වහන්සේගේ නම රේවත. කංකාරේවත කියන්නේ හැමතිස්සෙම උන්වහන්සේට සැක උපදිනවා එක එක කාරණා. එතකොට උන්වහන්සේ එක දවසක් වඩිනකොට දකිනවා මේ අර හකුරු හදන තැනක ඒ හකුරු වලට හකුරු හයි වෙන්න කියලා පිටි මිශ්‍ර කරනවා. ඊට පස්සේ මේක ඇවිදින් උන්වහන්සේ අනිත් හාමුදුරුත් එක්කලා කියනවා හකුරු වලට පිටි මිශ්‍ර කරනවා. ඒ නිසා ඒවා විකාලේ කැප නැහැ. ඊට පස්සේ දැන් මේක අන්තිමට භික්ෂුන් වහන්සේලා අතර මහා ආందోලනයක් වෙලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ළඟට මේ කාරණේ යනවා. එහෙම. බුදුහාමුදුරුවෝ අරහාමුදුරුවන්ව ගෙන්නනවා. ගෙන්නලා ඉවරලා අහනවා මෙහෙම එකක් කිව්වද? ඔව්. එතකොට කොහොමද දැක්කේ? අහවල් තැන හකුරු හදනවා දැක්කා. එතකොට බුදුහාමුදුරුවෝ විමසන්නේ එතකොට ඔබ වහන්සේ හකුරුද වළඳන්නේ පිටිද වළඳන්නේ? දැන් පිටි පිටි අනුභව කිරීමේ අවශ්‍යතාවයකටද ඔබ වහන්සේ මේක වළඳන්නේ හකුරු අනුභව කිරීම. ඉතින් හකුරු නම් වළඳන්නේ හකුරු සංඥාවෙන් ඒක වළඳන්නේ. ඒකේ ඒකේ ඝනත්වය එහෙම නැත්නම් ඒක නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් සඳහා එකට පිටිමිශ්‍ර කරනවා කියලා ඒක පටලවා ගන්නට ඕන නැහැ. එහෙමයි. ඒතකොට එහෙම පටලවා ගත්තොත් එහෙම ඒක පවත්වන්න බැරි වෙනවා. එහෙමයි. ඊළඟට තව අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට යම්කිසි රෝගයකට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙක් ගෙන්න. ඊට පස්සේ වෛද්‍යවරයා කසායක් හදන්න ඕන කියලා කිව්වා. හැබැයි ඒ කසායට මද්යසාර කලවම් කරන්න ඕන කියලා දැන් මේ වෛද්‍යවරයා කියනවා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා කියනවා මද්දසාර කලවම් කරන්න බෑ බුදුහාරු මද්දසාර තහනම් කරලා තියෙනවා. එතකොට මද්දසාර දාන්න නැතුව මේක හදන්න බෑ. අර වෛද්‍යවරයා කියන. එහෙම. ඊට පස්සේ වෛද්‍යවරයා දැන් මද්දසාර නැතුව බෙහෙත හැදීම ප්‍රතික්ෂේප කරනවා. හාමුදුරු කියනවා මද්දසාර දාන්න බෑ කියලා. දැන් මේක මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊට පස්සේ හාමුදුරු ගිහින් මේක කියනවා බුදුහාමුදුරන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතනදි දේශනා කරනවා මද්දසාර ගන්ධය නොවන හැටියට මද්දසාර රසය නොයන හැටියට ඖෂධයේ ඖෂධ ක්‍රියාකාරීත්වය සක්‍රිය කරන්නට අවශ්‍ය මාත්‍රාවෙන් මද්දසාර කලවම් කරනවා. එතකොට ඒක ඖෂධයක් විනා මත්පැන් බීමක් නෙමෙයි. එහෙමයි. එතකොට ඒකට එහි මද්දසාර තියෙන්න පුළුවන්. එතකොට දැන් මද්දසාර බොණ්ඩ කියන අදහසින් තමයි ඒක බොන්නේ නැත්නම් ඖෂධයක් කියන අදහසින්. එතකොට දැන් ඕක එක්තරා ප්‍රමාණයකට පාවිච්චි කරලා තමයි අද සමහර කෙනෙක් කියන්නේ ආ මම මේ බෙහෙතක් හැටියට තමයි මත්පැන් බොන්නේ කියලා. එතකොට වෛද්‍යවරයෙක් කියන්න පුළුවන් කෙනෙකුගේ ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණය යම්කිසි හේතුවකින් ඌන වෙනවා නම් ඒ කය නඩත්තු කරන්න අවශ්‍ය ප්‍රමාණයට නැතිනම් ඒතනත්තට බාහිරින් යම් ඇල්කොහොල් ප්‍රමාණයක් ගන්න කියලා වෛද්‍යවරයෙක් අනුමත කරන්න පුළුවන්. එතකොට ඒ අනුමත කරන මාත්‍රාව ඔහුට ඖෂධ කෘත්‍ය කරන්නේ. එහෙමයි. එතකොට මේ මාත්‍රාව වැඩි වුණොත් එහෙම එතන ඖෂධ කෘත්‍යයක් නෙමෙයි එතන විකෘතියක් කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා එතකොට තමයි අර මදයට ප්‍රමාදයට හේතු වෙන්නේ. ඇත්තරම දැන් මජ්ජ ප්‍රමාදට්ඨාන කියන එකත් අද මද පමණින් ගන්න කියලා හදාගන්න. මද පමණින් කියන එක නේ මජ්ජ ප්‍රමාදට්ඨාන කියන්නේ මදයට සහ ප්‍රමාදයට හේතුවක්. එතකොට මදයට සහ ප්‍රමාදයට හේතු වෙන්නේ අර කයට අවශ්‍ය සීමාව ඉක්මවා යනවා. ආහාරය කයට අවශ්‍යයි සීමාව ඉක්මවා ගියන් පස්සේ ඒකෙන් ඉතින් ක්ලාන්ත වෙනවා මේ නැගිටලා ඉන්න බැරි වෙනවා එක එක ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒ වගේ අර ශරීරයට අවශ්‍ය මධ්‍යසාර ප්‍රමාණය ඉක්මවා ගියන් පස්සේ ඒ ඒතනත්තාට ඒක විකෘතියට මදයට ප්‍රමාදයට හේතු එතකොට ඒ අවශ්‍ය මාත්‍රාව ශරීරය තුල තිබීම ඒක ඖෂධ කෘත්‍යයක් කරන්නේ. එතකොට ඒක ඖෂධයක් හැටියට ඖෂධ කෘත්‍ය සඳහා පාවිච්චි කරනවනේ ඒක මද්දසාර කියන ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ එතනම. එතකොට මේ හැම දෙයකදීම ඒකේ පරමාර්ථය ඒකේ චේතනාව ඒවා බුදුරජාණන් වහන්සේ මූලික කරලා තියෙන චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා ඒකයි මතු කරන්නේ. එහෙමයි ප්‍රසන්න. ඉතින් ඒ වගේ දැන් අර හාමුදුරුවන්ට එතනදී ඒ කාරණා මතු කරනවා. ඉතින් ඔය විදිහට බැලුවෙන් පස්සේ බුදුදහමේ මේ අගතිගාමි ප්‍රතිපදාවකට නෙමෙයි මේක මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදා. එතකොට දැන් අපි හිතමුකෝ දැන් දරුවෙකුට පණු අමාරුව වැඩි වෙනවා. එතකොට දැන් දරුවා ජීවත් කරගන්නවද නැත්නම් පණුව ජීවත් කරලා දරුවා මැරෙන්න අරිනවද? ඉතින් දරුවා මැරෙන්න අරලත් බෑ. දරුවා ජීවත් කරගන්න කියලා පණුව මරණ එක සුදුසුත් නෑ. ඉතින් ඒතකොට මොකද්ද කරන්නේ? ඉතින් එතකොට සිද්ධ වෙනවා මේ පණුව මැරෙන්නේ නැති වෙන්න පණුව බැහැර වෙන්නට සුදුසු ඖෂධ දෙන්න. ඒකෙන් ඒ යම්කිසි පීඩාවක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ අපට පණුව ඇති වෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙමයි. ඉතින් එහෙම බැරි නම් අර මහා අපරාධයකට යන්නේ නැතිව ඒ කටයුතු කරගන්නට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් ගිහියෙක් හැටියට කුඹුරු කොටන්න සිද්ධ වෙනවා. හැබැයි පැවිද්දා අනුන්ගේ යපෙන කෙනෙක් නිසා පැවිද්දාට පොළව කැණීම නොකළ යුතුයි කියලා උපසම්පදා භික්ෂුවට බුදුහාර විනය ප්‍රඥප්තියක්ම පනවනවා. හැබැයි ගිහියාට පොළව කැණීම නොකළ යුතුයි කියලා පනවලා කටයුතු කරන්න බෑ. ඒතොර ගිහියට ජීවත් වෙන්න විදියක්. එතකොට මේ ලෝකය තුල දේවල් සූක්ෂම වශයෙන් තියෙන්න පුළුවන් නමුත් ඒ තියෙන දේවල් අපි පරිහරණය කරන්න වෙන්නේ අපේ ප්‍රමාණයත් එක්කලා. එහෙමයි. එතකොට දැන් අපි මේ කාරණයට ආවේ ගස් කොළන් වල ජීවයක් ප්‍රාණියෙන් ප්‍රාණයක් තියෙන්න පුළුවන්. ගහකොළ කියන්නේ සමස්තයක් හැටියට ගත්තහම එක විඥානයක් ඇති ප්‍රාණියෙක් කියලා එහෙම කියන්න බෑ. හැබැයි ගස්කොළන් ඇසුරු කරගෙන අසංඛ්‍ය ගණන් ප්‍රාණීන් ඉන්න පුළුවන්. වෙන වෙන ප්‍රාණි. දැන් මේ අපේ ශරීරය ගත්තන් පස්සේ අපි එක විඥානයක් ඇති කයක් මේ මගේ කය මගේ පංචස්කන්ධය කියලානේ හිතාගෙන මේක ඇතුලේ වෙන වෙන විඥානයන් සහිත ප්‍රාණීන් කොච්චර ඇද්ද? අසංඛ්‍ය ගණනක් ඉන්නට පුළුවන්. එතකොට මේ හැම ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වෙන හැම පණුවෙක්ම වෙන වෙනම විඥානයක් සහිත ප්‍රාණීන්. එතකොට මේ ශෛලයක් ශෛලයක් ගන්න වෙන වෙනම ප්‍රාණීන් ඉන්න පුළුවන්. එහෙම. එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලෝකය අපට අපේ ලෝකය. ඉතින් දැන් මේ කාරණා හරියට බුද්ධිමත්ව තේරුම් ගත්තාම දැන් බෝසත්වරයෙක් වගේ මට්ටමකට මනස දියුණු කරගෙන යනකොට ඒ බෝසත්වරයා ලෝකෙට පිහිටවීම පමණක් නෙමෙයි අනුන්ට දන් දෙනවා පමණක් නෙමෙයි තමන් ආහාර ගන්නකොට පවා මගේ කය පවත්වන්නටත් මේ කය ඇසුරු කරගෙන සිටින්නා වූ අසංඛ්‍ය ගණනක් ප්‍රාණීන්ගේ ජීවිතේ රකින්නටත් මම මේ ආහාරය ගන්නෙ. එහෙම. ඒතර එහෙම හිතනකොට තමන් අනුභව කරන එකක් දානයක් අවසානයේ. ඉතින් ඒ තරම් ඒ සංකල්ප ගැඹුරට යනවා. හැබැයි එහෙමයි කියලා ඒ බෝසත්තරණන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. තමන්ගේ කය පිරිසුදු කරන්නේ නැතුව, නාන්නේ නැතුව, එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම පිරිසිදු කරනකොට යම් ප්‍රමාණයක් අර ඉන්න ජීවීන් අහෝසි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අපිට ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට අර ගසක් කියලා කියන්නේ සම්පූර්ණ විඥානයක් සහිත එක සත්වයක් හැටියට බුදුදහමේ කොතනකවත් දක්වන්නේ නැහැ. එහෙමයි. හැබැයි මේ ගස් කොළන් ඇසුරු කරගෙන බොහෝ ප්‍රාණීන් ඉන්නට පුළුවන්. අපේ කයක් ඇසුරු කරගෙන බොහෝ ප්‍රාණීන් ඉන්නට පුළුවන්. නමුත් අර ජෛනාගමේ කියන වගේ ඒවා අපට සීමාව අතික්‍රමණය කරලා අපට කටයුතු කරන්න බෑ. දැන් ඒ වගේ තව අවස්ථාවක් දැක්වෙනවා අනුරුද්ධ අහාමුදුරෝ උන්වහන්සේ රහත් වෙන්න කලින්ම උන්වහන්සේට දිබ්බ චක්කු ඥානය තිබුණා. එහෙමයි. එතකොට එක් අවස්ථාවක අර පෙරහණෙන් පෙරලා ගෙනත් තිබිච්ච ජලය පානීය ජලය උන්වහන්සේ දිවසින් බලනකොට මේවා කෙලවරක් නැතුව <laughs> ප්‍රහණයෙන් එතකොට උන්වහන්සේ එතකොට වික්ෂුන් වහන්සේලාට කියනවා මේ පානීය ජලය ප්‍රාණීන් ඉන්නවා. ඉතින් මේක ඊට පස්සේ මහා ආందోලනයක් යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියන් පස්සේ කවුද කිව්වේ? අනුරුද්ධ හාමුදුරුවෝ. අනුරුද්ධ හාමුදුරන්ට එන්න කියන්නේ. එතකොට ඔබ වහන්සේ කොහොමද මෙහෙම කිව්වේ? මම දැක්කා කොහොමද දැක්කේ? දිවසින් දැක්කේ. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා ඒ පානීය ජලය දිවසින් බැලීම නොකළ යුතුයි. දිවසින් බලලා නෙමෙයිනේ වතුර බොන්නේ. ඇස් දෙකෙන් බලලානේ. ඉතින් ඇස් දෙකට පේන ප්‍රාණීන් අයින් කරනවා මිසක් දිවසින් බලලා වතුර බොන එක සාමාන්‍ය කෙනෙකුට ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ නිසා ඒක සීමා අතික්‍රමණය කිරීම. ඒක අගතිගාමී වීම. ඉතින් අන්න ඒ විදිහට ලෝකයේ තුල කටයුතු කරනකොට අපිට දේවල් හඳුනා ගන්නට ඕන. එතකොට අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් තමයි අපිට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත තීරණය කරන්න වෙන්නේ. හැබැයි ලෝකය anu අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයට වඩා එහයින් තව බොහෝ දේ තිබිය හැකි. ඒ නිසා අර 50ට ගණන් කළා වගේ අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සියල්ල පමණයි ලෝකය කියලා අපි තීරණය කරන්න යන්නේ නැතුව අපිට පරිස්සම් වෙන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ අපට දැනෙන ප්‍රමාණයෙන් තමයි. හැබැයි ලෝකය ඉන් එහාට තව විවිධ විචිත්‍රාකාරයෙන් පවතින්නට පුළුවන් කියන බව අපි තේරුම් අරගෙන බුදුවරු රහතන් වහන්සේලා අභිඥාලාභීන් ඒ ඒ පිළිබඳව දේශනා කරලා තියෙන විවිධ කරුණු පිළිබඳව ඒවා 100ට 100ක් බැහැර කරලා සැක කරලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒවා පිළිබඳව සද්ධාව උපදවාගෙන ඉන් ඔබට අපේ ඥානය දියුණු කරමින් ඒ ලෝකයේ සූක්ෂම ස්වභාවයන් අධ්‍යයනය කිරීම, ගවේෂණය කිරීම හැරෙන්නට අපට අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් ලෝකය නිම වෙනවා කියන තීරණ වලට එළඹීම යෝග්‍ය නැහැ. හැබැයි අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණය එක සහ අපේ ඥානයේ ප්‍රමාණයට තමයි අපට වැඩ කරන්න වෙන්නේ ඒ ප්‍රමාණය. හැබැයි ලෝකේ යනු ඒ අපට ගෝචර වෙන ප්‍රමාණයට වඩා තව ගොඩක් එහෙන් බොහෝ දේ තියෙන්නට පුළුවන් කියන අවබෝධය ඇතිව අපේ මනස අවදි කරන්නට වෙනවා. එහෙමයි අපේ මේ ලෝකය මේ විශ්වය මේ සියලු දේවල්ම අපේ වසඟයෙන් තොර දේවල්. ඒවා අපිට අවබෝධ වෙනවට වඩා ඊටම සංකීර්ණ දැන්. මේවා අවබෝධ කරගන්න නම් සද්ධාව කියන කාරණාව අපිට ඊටම වටිනවා. ඒ හරහා අපිට මේවා අවබෝධයෙන් ඉදිරියට අධ්‍යයනය කරගෙන යන්නට පුළුවන්. ඉතින් අදත් වටිනා කාරණා වටිනා ධම් සාකච්ඡා විවිධ මාතෘකා කීපයක් ඔස්සේම අපි සාකච්ඡා කරා. නමුත් තියස අපිට ඔබේ ආලින්දේ රැඳී සිටීමට වෙන් වෙලා තියෙන කාලය මේ වෙලාවෙන් අවසන් වෙනවා. ඉතින් අද අපි ඔබගේ නිවසින් සමුගන්නේ නැවතත් තුපුරුදු පරිදි ඊටමත් හරවත් ධම් සාකච්ඡාවක් රැගෙනෙන බලාපොරොත්තු වෙන. ඉතින් අපේ ස්වාමින්වහන්සේ අදත් ඔබ වහන්සේගේ වටිනා කාලයේ ශ්‍රමය කැප කරගෙන අපි වෙනුවෙන් ඊටමත් වටිනා ධම් දේශනාවක් කරා. මේ පුණ්‍ය කර්මයන් අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරගෙන යන ශාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ඒත් එක්කම අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ සසරේ නිවන් අවබෝධය ලබත්වා කියලා ඒත් එක්කම අපේ ගරු සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට අපි මේ පුණ්‍ය කර්මය අනුමෝදන් කරනවා මේ පින්කම් අනුමෝදන් කරනවා ඔවුන් මේ කරගෙන යන ශාසනික සමාජීය සේවාවන් තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒත් එක්කම අපිට හැමදාමත් ශක්තිය ඔබයි අපගේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපි මේ පුණ්‍ය කර්ම අනුමෝදන් කරනවා සතුටින් අනුමෝදන් කරගනිත්වා ඔබගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගනිත්වා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපින්නතුනේ ලබන සතියේ සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනින් නැවතත් වටිනා ධර්ම සාකච්ඡාවක් රැගෙන අපි ඔබගේ ආලින්දයට ගොඩවදින බලාපොරොත්තුෙන් අද අපි ඔබගේ නිවසින් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.